උදාහරණ අප සමග කතා බහට එකතු වෙන්නේ අපේ රටේ සිටින ප්‍රවීණ මාධ්‍යවේදියෙකු ඒ වගේම ගත් කතුවරයෙකු වන සම්පත් බණ්ඩාර. සම්පත් බණ්ඩාරගේ අලුත්ම කෘතිය ලයනල් වෙන්ට් කලාව සහ ජීවිතය. මෙම කෘතිය පිළිබඳවත් සම්පත් බණ්ඩාරගේ මාධ්‍ය සහ ලේඛන ජීවිතය අත්දැකීම් පිළිබඳවත් තොරතුරු කතා බහ කරන්නට අපි අද බලාපොරොත්තු වෙනවා. ලයනල් වෙන්ට් කියුවම අපිට එක වරම මතක් වෙන්නේ අපේ රටේ තිබෙන සුවිශේෂ රංගහලයි. නාට්‍ය රංගහල සහ කලාගාරය. ඒ වුණාට ලයනල් වෙන් නමින් ජීවත් වූ ඉතාමත් සුවිශේෂ කලාකරුවෙක් පිළිබඳව තමයි සම්පත් බණ්ඩාරගේ කෘතිය සම්පාදනය වෙන්නේ. සම්පත් කවුද මේ ලයනල් වෙන් කියලා කියන්නේ? ඇත්තටම ලයනල් වෙන් කියන්නේ විශේෂයෙන් මේ රටේ කලාව වෙනස් මඟකට යොමු කළ සුවිශේෂ පුද්ගලෙක්. ඒ නිසා ඔහු නබියවම සහ නිසකවම යුග පුරුෂෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු බොහෝ විට බොහෝ දෙනෙක් අඳුරන්නේ ඡායාරූප ශිල්පියෙක් විදිහට. නමුත් ඔහු කලාවේ ඔහු නොදැන සිටි අංගයක් නැති තරම් ඔහු ඊට මේ කියන්නේ බලපෑම් කරපු අංශයක් නොමැති තරම් කියලා හිතෙන තරමට ඔහුගේ කලාව ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ 43 තුන මේ රටේ කරපු කලාවට කරපු සේවය සහ ඒ කරපු දේ විමර්ශනයෙන් ලක් කිරීම තමයි මගේ කෘති අරමුණ වෙන්නේ. ඒක කොහෙවත් ඇත්තටම විශේෂයෙන්ම සිංහල භාෂී සමාජය තුල කතා බහට ලක් නොවන එකක්. විශේෂයෙන්ම රඟහල ළඟින් යන දිනෝ බාහක් දෙනවා. ගායනාංගෙන් රඟහල දකිනවා, සහය ගැන අහනවා. ඒ රඟහලේ විවිධ නාට්‍ය සංදර්ශන බලයේ විවිධ දේවල් වෙනවා නමුත් නයනන්දෙන් කියන පුද්ගලයා කවුද කියලා දන්නේ තාමත් අතවසක්. ලැනල් වෙන්ට් වංගහලේ නම මිසක් ලැනල් වෙන්ට් නමින් ජීවත් වූ පුද්ගලයා ඒ සුදුසු කලාකරුවා පිළිබඳව සිංහල ජන සමාජයට තියෙන අවබෝධය ඉතාමත් ඉතාමත් අඩුයි. ඇත්තටම ඇත්තටම කියනවා නම් මේ රංගහල ඉදිුණේ නැත්නම් නයනන්වෙන් කොතනද විශේෂයෙන්ම එයාගේ තාත්තා ඡායාරූප ශිල්පී. ඊළඟට එයාගේ සීයා පවා ඡායාරූපකර්මයේ යෙදී හිටියා කියලා කියනවා. එයාගේ අම්මගේ තාත්තා සේරම් පවුලේ සමාජිකයෙක් කොහොත් මිනිස්සුරානවලේ ඩයිනෝමෙන්ගේ තාත්තා ලෝරන්සෙන් රහුත් මිනිස්සුරාවේ මේ දෙන්න ලංකාවේ පළවෙනි ලංකා ඉතිහාසයේ ඡායාරූප වංශ කතාවේ පළවෙනි ඡායාරූප සංගමය ලෙස හඳුන්වන ෆොටෝග්‍රැෆික් සොසයිටි කියන එකේ සමාජිකයෝ ආරම්භක සමාජිකයෝ දෙන්නේ. ඉතින් මේ මේ දෙන්නා ඒ සභාපතිවරු වෙලත් ඉඳලා තියෙනවා. ඉතින් මේ බලපෑමත් රාමන්ගෙන්ට වුණා. ඊට පස්සේ මේගොල්ලන් නිතර යන එන තැනක් තිබුණා කොම්පැනි විදියට. මම බැලුවා ඒ තැන වෙනට හොයාගන්න බෑ. ඒක හොප්ටෝන් චිත්‍රාගාරය. මේ හොප්ටෝන් චිත්‍රාගාරය තමයි AW ඇන්ඩ්‍රිගේ එයාට අයිතිව තිබ්බ චිත්‍රාගාරය. මේක AW ඇන්ඩ්‍රි කියන නම මේ මේ දුෂ්‍ය වංශාවලිය විශේෂ චරිතයක්. නමුත් කතාබහට ලක් වුණු සුවිශේෂ චරිතයක්. ਉਹ තමයි ලංකාවේ මුලින්ම ග්‍රැමෆෝනයක් ගෙනල්ලා මිනිස්සුන්ට අහන්න සලස්වන්නේ. ග්‍රැමෆෝන් සින්දු සහ නිහඬ චිත්‍රපට ලංකාවේ පළවෙනියට පෙන්වන්නේ ඔව්. ඔව් පෙන් චිත්‍රපට පෙන්වපු තැන තමයි දැන් ඔය පකෝඩා අවන්නල ඉලියලා තියෙන්නේ. ඒතර ඔව් මුලින්ම ඒක පෙන්වන්නේ ලංකාවට සල්වයි පට ආනමය කරේ බෝය සිරකරුවන් වෙනුවෙන්. පසුව මහජනතාව වෙනුවෙන් පෙන්වුවා. ඔහුගේ චිත්‍රාගාරය තුල ආරුබ ශිල්පය පිළිබඳව ලෝකේ පළවන ඒ දවස්වල පළවන මේ සඳරා තිබුණා පොත්පත් තිබුණා ඒවා මේ ලයිනල්වෙන් කියවන්න පටන් ගත්තා මේ කුඩා ලයිනාවෙන් කියන්නේ 1970 1970 දෙසැම්බර් 3 වෙනිදා ඉපදෙන මම හිතන්නේ අවුරුදු 6 7 වෙනකොට මේ තාත්තත් එක්ක යනවා ඔප්ටෝන් එකට. එතකොට දවසක් මෙයාගේ සිත් ගන්නේ පොඩි කාලේ මේ රෝද සවිකරු සුවිශේෂ රමයා. දැන් රෝදත් එක්ක තියෙන මියුසික් බොක්ස් එකකුත් එක්ක තියෙනවා ඒකම. දැන් ඒවා දැකින්නත් නෑ පොත් පොතට එකක් දැම්මා. විදේශී සංග්‍රහයකින් මේ විශාල කැමරාවක මියුසික් සංගීත පෙට්ටි සවිකල රෝද සහිත කැමරා කියලා කියන්නේ. ඉතින් ඒ ඒවට හිත ගිය නෑනේ නිතර තාත්තත් එක්ක යනවා පොත් කියවනවා ඌට දවසක් ලෝරන්ස් ඇන්ඩ්‍රි දෙනවා කැමරාව බොක්ස් කැමරාවක් කුඩා බොක්ස් කැමරාවකින් තමයි ලෝකෙ ඊට පස්සේ විශ්ව සම්භාවනාවටපත් වෙන්නේ කුඩා තියෙන්නේ වගේ. ඒ අවුරුදු 40 ගාණක් මෙයා කරලා ලෝරන්ස් ඇන්ඩ්‍රි මෙයා යනවා 1910 දී. එතකොට මෙයාගේ තාත්තත් ඊළඟ අවුරුද්දේ මෙයා යනවා අම්මා ඒ 1918 දී මෙයා යනවා. මේ මේ මෙයාගේ එකම සහෝදරයා හැරි වෙන්ට් එයා අවුරුදු 4ක් මෙයාට බාලයි. ඒ දෙන්න තනි වෙනවා. මේ මේ හුදකලාවක් ඇත්තටම බලපාන්න ඇති කියලා හිතෙනවා මේ ඔහුගේ කලා ජීවිතයට සුවිශේෂ බලපෑමක් කරන්න ඇති කියලා. නැනෙවෙන්ට සංගීතයක්වත් මම හිතන්නේ ඊටාම ප්‍රිය කළා. ඒ වගේම ඔහු දක්ෂ පියානෝ වාදකයෙක්. මේ පිළිබඳවත් ඔබ දන්න තොරතුරු මොනවද? ඇත්තටම ඒ ගැන කල්පනා කරද්දී හරි විස්මිත විස්මිත සිද්ධියක් තියෙනවා. මොකද 1918 ඔය ඉංගලන්තයට යන්නත් ඉස්සර සාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු අන්තිම අවුරුද්ද. මේ මේ 1918 අවුරුද්ද තමයි මොහොතේ ඉඳන් ගල්කිස්සේ මේ මේ ලංලැවෙනියකට මේ ගල්කිස්සට සාන්ත තෝමස් විද්‍යාලය ගෙනින්නේ. තාම ගොඩනැගිලි ඉදි වෙමින් පවතින කාලේ. එතකොට ඒක ඉස්සල්ලා හඳුනන නෝදර සංස්කෘතෝම විශ්වවිද්‍යාලය. මේ නෝදර සංස්කෘතෝම විශ්වවිද්‍යාලය තමයි ලයනල් වෙන්ට් ඉගෙන ගන්න. ඔහු ඊට පස්සේ මේ 1918 18 වෙනකොට එනවා මේ අලුත් ගොඩනැගිලිත් එක්ක මේ මේ ගල්කිස්සට. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලේ ගොඩනැගිලි අරමුදට ආධාර පිණිස මොහු සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන ඒක පුද්ගල පියානෝ වාදන ප්‍රසංගය. මේ පියානෝ වාදන ප්‍රසංගයට උ නිවාන් සෙබස්තියන් බාක් බීතෝවන් මොසාට්වන් වැනි විශ්ව සම්භාව්‍ය සංගීත සංගීත කරුවන්ගේ වාදන තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් හරි පුදුමයි මොකද ඒ දවස්වල එකක් ගුවන් විදුලිය තිබුණේ නෑ ලංකාවේ. එකම ශ්‍රව්‍ය මාධ්‍ය වෙලා තිබ්බේ ග්‍රැමෆෝනේ. ග්‍රැමෆෝනේ තුලත් මම හිතන්නේ පියානෝ වාදන ලංකාවට ආව කියලා මම හිතන්නේ. ඔහු මේ මේ සම්භාව්‍ය ජීවි පාන්ලිට්ස් කියන මේ පියානෝ වාදකයාගේ වාදන. ඔහු මම හිතන්නේ මේවා ඉගෙන ගත්තේ මේ මේ සංගීත සටහන් නොටේෂන් කියන පොත්වලින් තමයි මම ඉගෙන ගන්න තියෙන්නේ. ඔය ඉදිරිපත් කළ ඒ ප්‍රසංගේ තාමත්ම මේ පුවත්පත්වල තාම හොඳින් කියන්නේ මේ තාම විශිෂ්ට ලෙස ඉදිරිපත් කළා කියලා විවිධ පුවත්පත් වාර්තා තියෙනවා. සාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය නිමකොට ඔහු එංගලන්තයට ගොස් නීතිඥ කෘතිය නීතිය පිළිබඳව ਉਹ හදාරනවා නේද ඊට පස්සේ ලංකාවට ඇවිත් ගත වෙච්ච කාලය ගැන මොන විදිහේ කාරණාවක් කතාන්තරත් කියන්න ඕන මොකද හේතුව දැන් මේ දවස්වල තියෙන සල්ලි තියෙන පවුල ඉහළ ඉහළ පවුල සිංහල බර්ගර් දෙමළ මේ සියලු පවුල ණයගේ විලාසිතාවක් සහ ඒ පවුලට අභිමානයක් වුණා මේගොල්ලෝ ඉන්දියාවේ එංගලන්තයේ මේ නීති හදාරන්නට යවන එක නීතිවේදියෙක් වෙන එක ලොකු ආනන්දයක් සුළු පිරිසක් වෛද්‍ය මේ වෛද්‍යවරයෙකු වෙන සඳහා එංගලන්තයට ගියා. ඉතින් ලයිනල් වෙන්ටුත් එයාගේ මල්ලිත් ඊට පසු එයාගේ මල්ලිත් දැන් එංගලන්තයට නීති ඉගෙන ගන්න. මෙයන් ඉනා ටෙම්පල් කියන අයද රීතිමත් මේ නීති අධ්‍යයන ආයතනයේට. හැබැයි ඔහු ඉනා ටෙම්පල් එකේ හොඳට ඉගෙන ගන්නවා. නමුත් ඒ අතර ඔහු ඒ ලන්ඩනයේ කියන්නේ ඉතින් සංගීතයේ කලාවේ තෝතැන්නක් උට මේ රාජකීය සංගීත විද්‍යායතනය රොයල් මියුසික් ඇකඩමි කියන එකට ඇතුළත් වෙන්න වරම් ලැබෙනවා. ඉතින් ඊට පස්සේ ඇත්තටම මේ නීතිය හදාගන්නවට වැඩි වැඩි උනන්දුවක් දැක්වෙන්නේ සංගීතය හදාරන්න. විශේෂයෙන් මාක් හැම්බර්ග් කියන පියානෝ වාදකයා ඔහු විදියට අනුකරණය කරන කොණ්ඩේපාව ඔහු විදියට වවනවා. සහ ඔහු මේ මේ මේ මාක් හැම්බර්ග් අනුයාමින් ඔහු පියානෝ වාදන කරන ඔහුගේ සංගීත පන්ති වලට සහභාගී වෙනවා මේ යාදී හවසට සංගීත මේ ඔපෙරා සංදවනි අහනවා නරඹනවා මේ සංගීත ලෝකයක ලෝකීයත් වෙන නීති ලෝකෙට වැඩි ඉතින් විශේෂයෙන්ම මේ පියානෝ වාදනය පිළිබඳ ඔහු හසල දැනුමක් ලබා ගන්න මේ අවුරුදු කීපය තුල ඒ කියන්නේ 1919 24 අතරතුර ඔහු හැබැයි මේ මේ ලංකාවට එන්නේ බැරිස්ටර්වරයෙක් විදිහට නම් එක දවසක්වත් නීතිඥ මේ භුක්තිය දෙන්නේ කියලා ලෙස්ටර් ජේම්ස් පීරිස් පාවා කියනවා. ඌ එහෙම කරලා නැහැ කියලා. ඉතින් මේ ලංකාවට ආවට පස්සේ ඔහු සුවිශේෂ වශයෙන් කලා අනුග්‍රහකෙක් විදිහටත් ඔහුගේ මහත් දායකත්වයක් ලබා දුන් බවට ඔහු පිළිබඳව කියවෙන තොරතුරු වලදී සඳහන් වෙනවා. ඒ වගේම 43 කණ්ඩායම ඔව් කියන්නේ මොකක්ද දැන් ලනල් වෙන්ට් සමග තව අපිට අහන්න හම් වෙන තව සුවිශේෂ කලා එකමුතුවක්. මොකද්ද මේ 40 පොඩ්ඩක් යන්නද 1925 ඔව් ලංකාවට එන වෙලාව ඉඳලා මේකට කොහොමද පසුබිම හැදෙන්නේ කියලා. ඒ කියන්නේ 1924 වු ලංකාවට ආවට පස්සේ ඔහුගේ ප්‍රථම සංගීත ප්‍රසංගය පවත්වන්නේ 1925. ඒත් ලෝකේ මේ පැතුරන කියන්නේ යුරෝපයේ පැතුරන විශාල ප්‍රදේශයක පැතුරන සංගීතවේදීන් රසකගේ පියානෝ අනුවාදන ඔහු ඉතාම විශිෂ්ට විදිහට ඉදිරිපත් කරන බොහෝ දවසල පුවත්පත් වාර්තා විශේෂයෙන් සිංහල පුවත්පත් මොහු ගැන කිසිම දෙයක් කියන්නේ බොහොම අඩුයි. නමුත් ඉංග්‍රීසි පුවත්පත් සහ මේ මේ මෙයාගේ මේ සංගීත මේ දිනචරියේ ඉතාමත් වර්ණාත්මකයෙන් පවසනවා. ඔහු වර්ණාත්මකයෙන් පවසන මේ මේ මේ දේවල් ඇත්තටම විශේෂයෙන්ම ලංකාවේ ඒ කාලේ සංගීතය පිළිබඳ මෙච්චර දැනුමක් තිබු වෙස්ටර්න් මියුසික් බටහිර සංගීතය පිළිබඳ මෙච්චර දැනුමක් තිබු පුද්ගලෙ හිටියේ නැහැ කියලා කියන්නේ. ඔහු තරම් පියානෝ වාදකෙක් මේ මම හිතන්නේ ඒ විශ්වවිද්‍යාලයේ වාසේ මුල් භාගයේ ඉඳලා නැහැ. ඉතින් නමුත් ඔහු මේ සංගීත ප්‍රසංග මේ පියානෝ වාදන මුදල් ලිපීම සඳහාවත් එහෙම එහෙම ඉදිරිපත් කරන්නේ බොහොම ඉතාමත්ම සුළු සංඛ්‍යාවක් තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් ওই මේ මේ මිතුරු සමාගමේට බොහොම කැමැත්තක් දක්වලා දැන් උතන ලයිනල් රෙන්ට් කලායතනයේ තියෙන ගෙදර තිබ්බේ. ගෙදරට එකතු වෙන මේ මිතුරන් තමයි මදු විත සමග ඌ පියානෝ වාදන ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ඒ ඒතෙන්ට එකතු වෙන එක්කෙනෙක් තමයි තබ්ලෝ නිරුලා. අප්න ඉවර ලංකාවට ඉන්නේ කිලියන් කොන්සල්වරයා විදිහට 1929 එවිට ඔහුට වයස අවුරුදු 24යි. ඉතින් මොහුගේ සුවිශාල පුස්තකාලය තුල මේ මෙරුඩා බොහොම මේ මේ මේ කිය ඔහු කියලා තියෙනවා මේ මේ ඔහුගේ මෙම්වා කියන මතක සටහන් කියන කෘතිය නිකුත් වෙන ඔහුගේ මරණයෙන් පස්සේ 1974 ඔහු කියනවා ලංකාවේ තම පොත් කියවන්න මට අවස්ථාවක් කොහෙදවත් ඇවිල්ලා නැහැ මම සියලු පොත් කියවන්නේ මේ මේ මේ වෙන්ගේ පුස්තකාලෙන්. ඉතින් වෙන්ගේ අලුත්ම මේ යුරෝපයේ ඔහුගේ මිතුරන් වෙන මේ පොත්පත් ඔහු මේ මේ සයිකල් කරුවෙක් ලවා ඔහුගේ වැල්ලවත්තේ ගෙදරට යවනවා. ඉතින් ලේඩි කැටලිස් ලවා කියන පොතේ මුල් පිටිපතේ ඉන්නේ මේ මේ ඉතාලියේ ලෝරන්ස් නගරයේ මේක පෞද්ගලිකව ප්‍රකාශිතපත් වෙන මේ එංගලන්තේ පාරේ තහනම් වෙන පළවෙනි පිටුවත්. ඒ පොත කියවන්නේ ලයන් අන්වෙන්ගේ මේ ලයිබ්‍රරි එකේ. ඉතින් මේ මේ දෙන්න අතර මිත්‍ර සමාගමේ දීර්ඝ මම හිතන්නේ පොතක් කියන්න තරම් දීර්ඝයි සහ රසවත්. ඉතින් මේ ඒ 1930 දී මෙයා චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කරන ජෙෆ්රි බීලින් කියන චිත්‍ර ශිල්පියාගේ තමිල් චිත්‍ර ශිල්පියාගේ සහ යෝඩ් කීඩ්ගේ යෝඩ් කීඩ්ගේ පළවෙනි චිත්‍ර ප්‍රදර්ශනය මේක එදානම් තියෙන්නේ මේක ලංකාවේ සුවිශේෂ චිත්‍ර ප්‍රදර්ශන ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් ගන්නවා මේ චිත්‍ර ප්‍රදර්ශනේ ඒ දවස්වල ඉන්නවා මේ චිත්‍ර ප්‍රදර්ශනයේට තිබ්බ එක්තරා චිත්‍රයක් ඒක කාන්තාවකගේ මුවත් චිත්‍රයක් ඒක නාගම්මා කියලා හඳුන්වන්නේ නමුත් මේක පිළිබඳව ACD e සමරසේකර බව ඒ දවස්වල හිටපු චිත්‍රකර ගුරුවරයෙක් ඔහුගේ පටන් සියලු මේ මේ මේ චිත්‍රකලා ඇඳුරු තුමන්න සහ මේ මේ මාධ්‍ය විශේෂයෙන් සිංහල මාධ්‍ය ගැඩි ලෙස පහර ගන්නවා මේ මේ වෙනම පැත්තකට මේ ලංකා චිත්‍රකලාව වෙන පැත්තකට අදගෙන යනවා කියලා. නමුත් පබ්ලෝ නෙරූඩා මේ ගැන ලියනවා මේ මෙතනින් මතුවෙන්නේ ලංකාවේ සුවිශේෂ චිත්‍ර ශිල්පීඥයා යම්කිසි දවසක ලංකාවේ චිත්‍ර වෙනස් කරනවා. චිත්‍රය සහ මේක ලෝකේ තරම් යනවා විශ්ව සම්මානපත් වෙන ලකුණු මොහුගේ චිත්තය තුළ යනවා කියලා ස්පාඤ්ඤ භාෂාවෙන් ලියන ਵਿਚාරයක්. ඔව්. මේ චිත්ත ගැන. ස්පාඤ්ඤ භාෂාවෙන් ලියපු ਵਿਚාරය ඔහු ඉංග්‍රීසි වලට වික්ත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවා. ඔහු සිලෝන් මේ ටයිම්ස් පුවත්පතේ එක පළවෙනවා. තෙන්දී හිතෙනවා දැන් මේ මෙච්චර වික්ත ස්පාඤ්ඤ භාෂාව ඉංග්‍රීසියට පරිවර්තන කරන්න පුළුවන් ඔහු ස්පාඤ්ඤ භාෂාව පිළිබඳව කොහොම දැනුමක් තියෙන්නේ නැද්ද කියලා. ලෝකේ දෙවෙනි තැන ගන්න ඉංග්‍රීසි සහ එක සම තැන ගන්න ලෝකේ ජාත්‍යන්තර භාෂාව පළවෙනි එක මැන්ඩරින් දෙක තුන ඉංග්‍රීසි සහ ස්පැනිෂ් ස්පාඤ්ඤ භාෂාව ගැන ඉෂාරක් දැම්මක් ලයනල් වෙන්ට තිබිලා තියෙනවා. ස්පාඤ්ඤ භාෂාවෙන් ගොඩාක් සාහිත්‍යිකු තිය දවස්වල ඉඳක් ගන්න. ඒවා කියවීම සඳහා ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගත්තා. එතෙන්දී චාල්ස් ප්‍රේගෝ වින්සර් කියන චිත්‍ර ගුරුවරයෙක් එනවා ලංකාවට. ඔහු ෆ්‍රාන්සේ චිත්‍ර කලාව ඉගෙනගෙන ඔහු බටහිර නව්‍ය චිත්‍ර කලාපේම අවබෝධයෙන් ඇවිල්ලා ලංකාවේ ඔහු ලංකාවේ පාසල් චිත්‍රකලා පරීක්ෂක ධූරියට එනවා. ඔහු තමයි ලංකාවේ චිත්‍රකලා පාසල් චිත්‍රකලා වෙනස් කරන්නේ. කියන්නේ ඔහු නව ප්‍රවණතානුව ඒ දවස්වල එනවායි. 1900ත් 1994ත් අතර අලුත් ප්‍රවණතා එනවායි. මේ චිත්‍රකලාවේ ගොඩාක් ප්‍රවණතා එනවා. ප්‍රවණතා රසක් එනවා. විශේෂයෙන්ම ගණිතවාදී කුමිසම් කියන එක. නෑ ඒක ඒක පිකාසෝ වැනි චිත්‍ර ශිල්පීන් ගුරු කොටගත් එක චිත්‍ර කලාව. ඒ ඒ චිත්‍ර කලාවට පෙර තිබුණේ ඒ ඒ තමන් ඉන්න චිත්‍ර පෝට්‍රේට් එක සහ ඒ විදියට මනින එක. නමුත් මේ මේ ප්‍රකාශන නිදහසේ දක්වන ප්‍රකාශය ඊට වැඩි ප්‍රබලයි. මේ මේ නව්‍ය චිත්‍ර කලාව ලංකාවේ පාසල් තුලට අරගෙන යන්නේ මින්සර්. මින්සර් රුත් මේ චිත්‍ර ප්‍රදර්ශනයේට උදව් කරනවා. ඊට පස්සේ ඒකෙන් චිත්‍ර ප්‍රදර්ශන 32කින් තියෙනවා මේ වින්සර් හැදුවා චිත්‍රකලා සංගමයක්. ඒ සංගමය තමයි මේ මේ 43 කණ්ඩායම මුල් වෙන්නේ. නමුත් ඒකේ අදහස දාන්නේ මුලින්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මානසෝවිර වසරකින් මාන අයිවන් පීරිස් තමයි මුලින්ම ඒ දවස්වල අවුරුදු 26 වරදී පසුයි. ඔහුත් ඉතා විශිෂ්ට චිත්‍ර ශිල්පී ඥාතන්තර කීර්තියටපත් චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ චිත්‍ර ලෝකේ විවිධ කලාගාරවල තියෙනවා. නමුත් ලංකාවේ කිසිම මොනෙන් කතා බහට ලක් වෙන්නේ මේ ඔබේ සෝනලා තරම් කියන්නේ කතා බහට ලක් වෙන්නේ නැහැ. ආචාර්ය ටෙස්ටදී මිසපිරුත් කියන අපේ පවුලේ ඉන්න විශිෂ්ටතම කලාකරු ඔහු කියලා. 43 කණ්ඩායම සුවිශේෂ වෙන්නේ කොයි විදිහටද? ඒ කණ්ඩායමේ කාව්‍ය බහරය සිද්ධ වුණේ කොයි ආකාරයකද ඔබ විස්තර කරන්න? 43 කණ්ඩායම තමයි මේ රටේ චිත්‍ර කලාව නව්‍ය කියන්නේ මොඩර්න් කියන්නේ නවීනත්වයට රැගෙන ගිය කලාකරු එකමුතුව. මේක බොහෝ ඇතැම් විචාරකයන් හඳුනනවා මේක ආසියාවේ නූම නූතනවාදී කලා එකමුතුව කියලා. මට ඒක හරියටම කියන්න බෑ මොකද ඒක සමහර කලා ප්‍රවණතා චීනයේ සහ ජපානයේ ඇති වුණා ඒ කාලේ. නමුත් මිසකෙන් මේක දකුණු ආසියාවේ පළවෙනි නූතනවාදී කලා එකමුතුව. මේ එකමුතුව ඇතිවීමට ලැනල් වෙන්ට් අනිවාර්යයෙන්ම අරගලලා නේද? ඔව්. එයා තමයි මූලික උනේ. මොකද එයා තමයි මේ ඒ ගෙදරට 43 1943 එක්තරා දවසක මම හිතන්නේ අගෝස්තු මාසේ දවසට මේ මේ ගෙදරට මේ තෝස් දෙන කනවලා මේ මේක ආරම්භ කරනවා. ඒ ආරම්භක සමාජිකයන් විදිහට සහභාගී ජෝර්ජ් කීට්, ජෝර්ජ් කාසන්, ඕබ්රි කොලට්, ජස්ටින් දරණීගල, අයිවන් පීස්, එකම පැවිදි සමාජිකයන් මංජුශ්‍රී තෙරුම් වහන්සේ සහ රිචඩ් ගැබ්‍රියල්, හැරි පීරිස් මේ අය තමයි. කියන්නේ මේ මේ 12 දෙනා තමයි මේක ආරම්භක සමාජිකයෝ. මේගොල්ලෝ තමයි ඇත්තටම ලංකාවේ චිත්‍ර කලාව ජාත්‍යන්තරයක රැගෙන යන්නේ ලාංකික දෙනාම විවිධ වර්ග ජාතික වෙන්න පුළුවන්. නමුත් මොවුන් ලාංකිකයෝ. මේ ලාංකික චිත්‍ර කලාව ජාත්‍යන්තර කියන්නේ මොවුන්. විශේෂයෙන්ම මේ ලංකාවේ අපි මේ මේ හිතන ඔය අනිත් චිත්‍ර ශිල්පියෝ නෙවෙයි මේ මේ අන්තිම 43 කණ්ඩායම මේ මේක ජාත්‍යන්තර අරගෙන යන ශ්‍රී ලාංකිකයන් විදිහට බර්ග ජාතිකයන් අපේ කලා සංස්කෘතියට ඉමහත් දායකත්වයක් පෙර සත වර්ෂයේදී සිද්ධ වෙලා සිද්ධ කරලා තියෙනවා නේද? ලයනල් uh, වෙන්ට් ඒ වගේම බ්‍රොහිය වගේ ලේඛකයෙක් බ්‍රොහිය වගේ ලේඛකෙක් ලෝජ්කි වගේ චිත්‍ර ශිල්පියෙක් uh, ලෙෆ්ටි බාව ලෙෆ්ටි බාව වගේ කෙනෙක් මෙවිස් uh, බාව මෙවිස් බාවගේ මේ කාටුන් ඉතාම විශිෂ්ට ඔවුන්ගේ මෙහෙවර තරම් අපේ සාමාන්‍ය ජනතාව අතර සහ සමහර විට සිංහලෙන් අධ්‍යාපනය ලැබෙන විද්‍යාර්ථීන් අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පවා අද කාලේ මේ වී කාර්යභාරය පිළිබඳ තරම්ම අවබෝධයක් නෑ නේද? නෑ ඇත්තටම මේ මේක තමයි ප්‍රශ්නේ. ඇත්තටම මේ මේ සිංහල භාෂිත සමාජය මේ සහ උන්ගේ අධ්‍යාපනය සහ මේ මේ මේ ඒගොල්ලෝ ඉන්නේ එක්තරා මේ පොඩි කොටුවක. ඉන් පිටත පිටත පිටත පේන දේවල් උන් ගවේෂණය කරන්නේ වගේ නේද? මෙඩියෝ වගේ. මේ මේ මේ මේක මේ මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ ඇත්තටම. දැන් මේ මේ විශේෂයෙන්ම මේ ලයිනල් වෙන්කත් උත්තින් ලයිනල් වෙන් ඉතාම උච්චතම අවස්ථාවේ ඉන්නකොට කියන්නේ එයාගේ කලා ජීවිතයේ උච්චතම අවස්ථාවේ මේ මාටින් වික්‍රමසිංහ මහත්මයා සිලමින සහ දිලමින පත්තර කතුවරයා මේ ලයිනල් වෙන්ට ඊට පස්සේ චිත් චිත්‍රපටෝ කියන ආයතනයේ ලේකවුස් එකේ වැඩ කරනවා අවුරුදු දෙකක් චිත්‍රපටෝ ආයතනය ලංකාවේ චිත්‍රාගාර ඡායාරූප චිත්‍රාගාර කලාව වෙනම වෙනසක් ඇති කරා ඔහු ඔබ්සර්වර් පික්ටෝරියල් කලාපය තුනක් කරා නමුත් ඔහු වචනයක්වත් කිසිම තැනක මාටින් වික්‍රමසිංහ මහත්තයා කතා කරන්නේ එතකොට එකම විශ්වවිද්‍යාල විද්‍යාල ඉගෙන ගන්න දෙන්නේ තමයි හැබැයි මේ වයිසින් වෙනස් මේ මේ මහාචාර්ය ඉදිරි සවච්චන්ද්‍ර කිසිම දෙයක් කියන්නේ ඊළඟට විශේෂයෙන්ම ස්ටබ්ලිවර්ඩි බණ්ඩාරනායක මේ දෙන්නම අවුරුද්දකින් දෙකකින් වයස වෙනස දෙන්නම එකම ඉස්කෝලේ එකම අවුරුද්දේ එංගලන්තයට යන්නේ. එකෙක් ඔක්ස්ෆර්ඩ් එකට යනවා අනිත් එක ඉනර් ටෙම්පල් යනවා. එන බණ්ඩාරනායක මහත්තයා ඔක්ස්ෆර්ඩ් එකේ ඉගෙන ගන්න යනවා. මෙයා ඉනර් ටෙම්පල් යනවා. එකම නගරේ සැරිසරන්නේ. කියන්නේ එකම එංගලන්තේ. නමුත් කිසිම තැනක ඔහු ගැන මේ එසේ වෙන්නට හේතුව ලයනල් වෙන්ට් ඇතුළු ඒ වෙනම පැලැන්තියක් සුවිශේෂී ප්‍රභූ ඉංග්‍රීසි කතා කරන සමාජයක් ලෙස ඔවුන් වින්ව විසින්න වුණාද නැත්නම් කියන්නේ මොකක්ද මේ අත්හැරීම නැත්නම් ඒ කියන්නේ මේ අවධානය යොමු නොවීමට හේතුව දැන් බොහෝ විට හිතන්න පුළුවන් දැන් මේගොල්ලෝ කොළඹ හිටියේ දැන් මේ දැන් මේ 43 කණ්ඩායමේ මන්ජුශ්‍රී හාමුදුරුවෝ ඇර අනිත් සියලු දෙනාම අඩු වැඩි වශයෙන් සුකෝපෝයි දීවල ගත කරපු සල්ලි තියෙන අය. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් උඩරට නැටුම් කලාවට වැඩි වැඩිම මේ මේ ප්‍රදානයක් කරන්නේ අපදීමක් කරන ලාංකේය. එතකොට මේ මිත්ත වෙන ගුණය සුරමගුරුන්වහන්සේ ශ්‍රී ජයනා නිතරම ලයින් ඇන්වෙන්ට් එක මේ ගැවසුම සහ ඒ ගෙදරට ආපු අය සහ මේ මුලින්ම මේ මේ දැන් සෝමා ගුරුනාන්සේට මේ හදලා දෙනවා කයාගෙන ශ්‍රී ජයනට වීඩ උදව් කරන ස්කට්ටලය ගන්න පවා උදව් කරන්නේ ලයින් ඇන්වෙන්ට් එතකොට මේ මේ දැන් විශේෂයෙන් ඔහුගේ අර විශේෂ සුවිශේෂ සහභාගීත්වයක් තියෙන සොන් ඔෆ් සිලන් චිත්‍රපටයේට මුල් වරටම ලෝකෙටම මේ උඩරට නැටුම් කලාව ජාත්‍යන්තර සිනමාවට රැගෙන යන්නේ නැහැ නළුවේ. ඊළඟට දැන් ඇත්තටම කුල කතන්දරෙත් කුල මේ කුල වර්ගීකරණයත් ඒ කුල ભેදයත් එක්ක ලංකාවේ දවසවල අදටත් වැඩි තිබ්බා. මෙලයි කොම් වෙලා හිටියේ. මේ මේ මේ පරපුර මේ උඩරට නාටකන පරපුර බෙරවාදකයන් මේගොල්ලෝ කොම් වෙලා ඉන්නකොට මේගොල්ලෝ ඇත්තටම රාජකාරී මට්ටමේ පන්සල් වල තියෙන මේ පින්කම් වලට පෙරහැල වලට පමණයි උන්ගේ නර්තනයේ සීමා වුණේ. නමුත් ලයිනල් වෙන්ට උන් ප්‍රතිප්‍රේදිකාවට අරන් එනවා 1937 ප්‍රථම වතාව ස්ටේජ් වලට ගේනවා. ලයිනල් වෙන්ට්ගේ භූමිකාව ප්‍රදීර්ඝව කතා කරන්න බොහෝ විස්තර තිබෙනවා. නමුත් අපේ කාලය සීමාව නිසා මේ සුවිශේෂ පුද්ගලයා මේ සුවිශේෂ කලාකරුවා සුවිශේෂ කලා රසිකයාගේ හදිසි අභාවයෙන් පස්සේ ලයනල් වෙන් නමින් අනුස්මරණ වඳහල ඉදිවීම සිද්ධ වුණේ කොයි විදිහටද සම්පත ඔබට කෙටියෙන් විස්තර කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම දැන් මෙයාගේ අන්තිම කැමැති පත්‍රයේ ලියලා තියෙනවා මේ මේ දැන් මේ සහෝදර දෙන්නෙක් විතර ඉන්නේ පවුලේ. එතකොට මෙයා අන්තිම උගන්වති පත්‍රයෙන් මෙයා ලියනවා මේ භූමියේ කවදා හරි කලාකාරයෙකුට මේවා කරන්න. එයාගේ නමින් හදන්න කියලා කොහොමද සඳහන්නේ? නමුත් කියනවා මේක කලාකාරයක් සඳහා වෙන් කරන්න. මොකද ඒ ජීවිතේම කලාව. රයිනල් වෙන්ගේ මුළු හැම පත්‍රයක්ම කැපෙන්නේ කලාවට. ඉතින් එයා මන්නම් පස්සේ භූමියේ කොළඹ අපේ ගේ ශ්‍රී ලාංකේ තියෙන මේ භූමිය විශාල භූමිය කලාගාරයක් විදිහට ගොඩනගන්න කියලා තමයි එයා ඉල්ලන්නේ. නමුත් ඒ ඉල්ලීම ඉටු කරන්න සමත් කෙනෙක් එන්නේ එයත් පරතරණ යාළුවෙක්. හේතුව දැන් මේ ඔය මේ මේ හරන් පීරිස් කියන පුද්ගලයා මෙයාගේ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ ළමෝමෙන්ගේ 1920 1927 අතර එංගලන්තේ ඉන්න කාලෙදී. ඉතින් ජස්ටින් ඩර්නී ගලත් ඒ දවස්වල එංගලන්තේ ඉන්නවා හැරල් පීරිසුත් ඉන්න මේ දෙන්න ඒ ඉංගලන්තේ ඉන්න කාලය අතර සමීප මිත්‍රයන් බවට පත් වෙනවා. ඊට මේ මෙයා ආපහු හැරල් පීරිස් 1938 ලංකාවට එනවා. ඊට පස්සේ මේ දෙන්න යනවා මේ නුවර පෙරහැර බලන්න. ජෝර්ජ් කීත්ගේ සොහයුරිය පෙනී කීත් සමග විවාහත් වෙනවා. ඔව්. එහෙම ඉගෙන මිත්‍රත්වය ගොඩනගන ධනවතී. මේ ධනවත් බව තමයි මේක මේකට හේතු වෙන්නේ. යාගේ අතින් තමයි ගොඩක් දේවල් මේ කරන්නේ මේ කලාකාරේ ගොඩනගන්නේ. ඊට වසර ගණනාවට පස්සේ හැරල් පීරිස් කලාකාරේ ඉන්නේ. යාගේ මරණයෙන් පස්සේ 82 යා මියනවා. ඉතින් යා තමයි ගොඩනගන්නේ ඇත්තටම. ලයනල් වෙන්ට් රංගහල ඉදිරිම පිළිබඳවත් ඒ වගේම ලයනල් වෙන්ට් කලාකරුවා පිළිබඳවත් තොරතුරු කතා බහ කරන්නට අද සහෘද අද පැය වෙනසට අප සමග කතා බහට එක්ුණේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු ඒ වගේම ගත්කතුවරෙකු සම්පත් බණ්ඩාර ඔබගේ අනිත් පුතේ ලයනල් වෙන්ට් කලාව සහ ජීවිතය කෘතිය පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට අපහ සම කතා බහ දෙක වුණාට මට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මිස්තු. අද සහෘද අඩපෑ ගෙනෙන් දායක වුණා හර්ෂ නිවාසදී. සහෘද අඩපෑ ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය රාජිත දිසනායක